ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ ශ්‍රී සුමතිපාල වංශහත්ජ විනයාචාර්ය මහා කම්මඨානාචාර්ය විනය විසරද කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේජී මහානිකායේ මහානායක අතිපූජ්‍යපාද ඉඟුරුවත්තේ පියනන්ද නායක ස්වාමින්වයන් වහන්සේ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 ආහාර සම්භූතෝ අයං භගිනී කායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බෝ තණ්හා සම්භූතෝ අයං භගිනී කායෝ තණ්හං නිස්සාය තණ්හා පහතබ්බෝ මාන සම්භූතෝ අයං භගිනී කායෝ මානං නිස්සාය මානෝ පහතබ්බෝ මේ තුන සම්භූතෝ අයම් භගිනී කායෝ මේ තුනේච සේතු ඝාතෝ උත්තෝ භගවතාති ධර්මස්සෝනා විලාසී වාසනාවන්ත පින්වතුනි පින්වතියනි විශේෂයෙන් මවිසින් මාත්‍රුකා ස්ථානයේ තබා ගන්න යෙදුන සූත්‍ර ධර්මයේ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතේ ඉන්ද්‍රිය වර්ගයේන වික්ඛුණී සූත්‍රයයි. ඒ වගේම අපිට මේ ධර්මානුශාසනාව සඳහා මුලින්ම ආරාධනා කිරීමේදී මතක් කර තිබුණා ආර්ය විනයෙහි භික්ෂුණීන්ගේ અભිවෘද්ධිය සඳහා ආර්ය විනයෙහි අභිවෘද්ධිය පවතින්නේ කොයි ආකාරයෙන්ද ඒ සඳහා යම්කිසි පැහැදිලි කිරීමක් කිරීම මේ දේශනාවේදී කරනවා නම් හොඳයි කියලා. ඒ අනුව අපිට ලැබුණ මේ සූත්‍ර ධර්මයට අනුව යමක් ප්‍රකාශ කිරීම සඳහා අපි මේ මුලින්ම ඉදිරිපත් කරනවා මේ ගාථාව නැවත ධර්ම පාඨයේ නැවත වාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ආනන්ද මහ රහතන් වහන්සේ හොඳින් ශ්‍රවණය කරලා උන්වහන්සේ හිතේ ධාරණය කරගෙන හිටපු භික්ෂූන් වහන්සේලා අතර ධර්ම භාණ්ඩාගාරික තනතුර දැරුවා ආනන්ද මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ වෙනකොට උන්වහන්සේ සෝහාන් ඵලයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. එතකොට මේ සූත්‍රයට අදාළ වෙන කාලමානීය තුල උන්වහන්සේ වැඩ වාසය කළේ කොසඹෑ නුවර ගෝසිතාරාමයේ ආශ්‍රය කරගෙනයි. මෙහෙම වැඩ ඉන්න අවස්ථාවකදී උන්වහන්සේට මෙන්න මෙහෙම ආරාධනාවක් ලැබෙනවා භික්ෂුණියක් වෙතින්. ඒ භික්ෂුණිය කෙනෙක් ළඟට කැඳවලා කියනවා මම බොහොමත්ම ගිලන් වෙලා ඉන්නේ රෝගී තත්වයෙන් පසු වෙනවා එම නිසා ආනන්ද හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරන්න මට සුදුසු ධර්මයක් දේශනා කරන්න පැමිණෙන්නට කියලා. ඒ වගේම මගේ වැඳීමෙන් ආනන්ද හාමුදුරන්ට වඳින්න. මේ මගේ ආරාධනාව උන්වහන්සේට ඉදිරිපත් කරන්න. ආනන්ද හාමුදුරුවන්ට මේ ආරාධනාව ඒ පුජ්‍යලයාගෙන් ඉදිරිපත් කළයන් පස්සේ ආනන්ද හාමුදුරුව පිළිගන්නවා මේ ආරාමයට ගිහිල්ලා ඒ මෙහෙණට ඒ සුදුසු අවවාද අනුශාසනා කරන්නට. මේ අනුව ආනන්ද හාමුදුරුවෝ ඒ මෙහෙණවර කරා පැමිණෙනකොට මේ මෙහෙණ ඉසේ ඉඳන් පෙරවගෙන කුඩා ඇඳක නිදාගෙන හිටියා. දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ස්ථානට පැමිණෙනකොට උන්වහන්සේට යම් හැඟීමක් දැනීමක් ඇති වෙන්නට ඇති මෑට කොයි විදිහේ දහමක් මම ප්‍රකාශ කරන්න ඕනද කියන අදහස උන්වහන්සේට ඇති වෙන්න ඇති මෑ දකින්නකොට පණවලා තිබුණ ආසනයක්ේ ඒ රෝගීව ඉන්න ආසනයේට ආසන්නෙන් ආනන්ද හාමුදුරුවෝ වැඩ ඉඳගෙන දැන් මේ මෙහෙණගේ සුවදුක් මුලින් කතා කරලා දැන් ඒට පොඩි ධර්මානුශාසනාවක් කරන්නට ආරම්භ කරනවා. ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා මේ විදිහට ආහාර සම්භූතෝ අයම් භගිනී කායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බෝ නැගණිය නැත්තම් සහෝදරිය මේ කය මේ තියෙන දෙතිස් ගුණපයන්ගෙන් හටගත්ත මේ කය ආහාරය නිසා හටගත්ත එකක්. ආහාරය නිසා පවතිනක්. ඒ නිසා මේ කය පිළිබඳව තියෙන ආහාර තෘෂ්ණාව අපි ඡය කරන්නට ඕනේ. ඒක හොඳින් හිතේ තබා ගන්න. ඒ එකක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා තණ්හා සම්භූතෝ අයම් භගිනී කායෝ තණ්හං නිස්සාය තණ්හා පහතබ්බා ඒ වගේම නැගණිය මේ ශරීරයේ තෘෂ්ණාව නිසා හටගත් දෙයක්. මේ කය කය පමණක් නෙවෙයි නාම රූප සංඛ්‍යාත මේ හැමක් දෙයක්ම ගැනෙනවා. නමුත් දේශනාවේ ආරම්භ කරන්නේ මේ කය පිළිබඳවයි. මේ කය තණ්හාව නිසා හටගත් දෙයක්. තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම නැගණිය මේ කය මානෙ නිසා හටගත් එකක්. මේ මානය පහ කළ යුතුයි. මානෙ පහතබ්බ දෙයක්. ඒ වගේම නැගණිය මේ කය මේ තුන මෛතුණයෙන් හටගත් එකක්. ඒ නිසා මේ මෛතුණයට නැත්තම් කාම සම්භෝගයට හේතු වෙන හේතු විනාශ කළ යුතුයි. එහෙමයි අපේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතන මේක ශ්‍රාවක භාසිතයක්. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරපු දෙයක් ආනන්ද හාමුදුරුවෝ හොඳට මතක තබාගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා මේක වැටෙන්නේ බුද්ධ භාසිතයේ නො ශ්‍රාවක භාසිතයක් වශයෙන්ුයි අපේ පෙළ පොත්වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කාරණය පිළිබඳ ඔබට පැහැදිලි ඒ මෙහෙණට යම්කිසි අසනීපයක් අසනීපයකින් උත්පල වෙලා ඉන්න බවයි ප්‍රකාශ වුණේ. ඇය දැකීම සඳහා ආනන්ද හාමුදුරුවෝ පැමිණියා. ඒකට දේශකයන් වහන්සේට යම්කිසි දැනුමක් තියෙන්න ඕන දේශනාව ශ්‍රවණය කරන අය කොයි විදිහේ අයද කියලා සාමාන්‍ය දැනුමක් තියෙන්නට ඕන. තථාගතයන් වහන්සේ නම් දේශනාව ආරම්භ කරන්නේම ශ්‍රාවකයන් පිළිබඳ ඒ ආගේ කොයි විදිහටද කෙලෙස් ධර්මයන් තියෙන්නේ. ආසේ අනුසේ කෙලෙස් කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා හොඳට තේරුම් අරගෙනයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ ශක්තිය ඒ කුසලතාවය වෙන කිසිම රහතන් වහන්සේ නමකටවත් පිහිටලා නැහැ. සාරිපුත්ත හාමුදුරන්වත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේටවත් ඒ ශක්තිය නැහැ. ඒ නිසා උන්වහන්සේ අනුමානයෙන් තමයි ඒ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මෙතනදී අපිට පේනවා පින්වතුනි, ඒ මෙහෙණින් වහන්සේට රෝගයක් තිබිලා නැහැ. ඇය නිරෝගී තැනැත්තියක්. එතකොට ඇයට කාම විතර්කයක් ඇති වුණා ආනන්ද හාමුදුරුව දැකීමට. දැන් ඔබ අහලා තියෙනවා මීට පෙර ධර්ම ශේෂනාවලදී එහෙම අහලා තියෙනවා පොතපතෙන් ඔබ දැනුම අරගෙන තියෙනවා ආනන්ද හාමුදුරුව අපි පසුව කියන්නේ ආනන්ද මහ රහතන් වහන්සේ කියලා උන්වහන්සේ අර සඳහන් වෙනවනේ සතිමන්තානං ගතිමන්තානං දිතිමන්තානං බහුසුතානං උපට්ඨකානං කියන කාරණා පහකින් උන්වහන්සේ අගතනතුරු ලැබුවා ඒ වගේම උන්වහන්සේ මනා රූප සම්පත්තිය තිබිච්ච කෙනෙක් බොහොම වර්ණ සම්පත්තිය තිබිච්ච කෙනෙක්. එතකොට යම් යම් පුජ්‍යලයන් ඊකාන්තාපක්ෂය උන්වහන්සේ පිළිබඳ වැරදි හැඟීම් ඇති කරගත් අවස්ථා පිළිබඳ අපේ පෙළ පොත්වල සඳහන් වෙනවා. ඒ නිසා මේ මෙහෙන මෙහෙනවරේ ඉන්නකොට Tamande හිතෙන් ඇති ආනන්ද හාමුදුරුව දකින්න තියෙනවා හොඳයි කියලා. ඉතින් නිකන් ගෙන්නා ගන්න බෑ. ඒ නිසා ඒ ක්‍රමයක් යෙදුවා ගිලම් බව දක්වලා කෙනෙක් යවලා ආනන්ද හාමුදුරුව ගෙන්වා ගත්තා. එතකොට ආනන්ද හාමුදුරන්ට හැඟෙන්නට ඇති මෙයට තියෙන්නේ මානසික රෝගයක්. කාම නිස්සීත අසනීපයක් තමයි මෙයට තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ මෙන්න මේ විදිහට මේ භික්ෂුණී සූත්‍රයේන මේ කරුණ ටික ඉදිරිපත් කරන්නට ඇත්තේ. අපි නැවතත් මේ පිළිබඳව අපේ අවධානය යොමු කරමු. එතකොට දේශනා කරනවා ආහාර සම්භූතෝ අයම් භගිනී කායෝ ආහාරං නිස්සාය ආහාරෝ ආහාරෝ පහතබ්බු නැගණිය මේ ශරීරය හැදිලා තියෙන මොන වගේන්ද ආහාරයේ මුල් කරගෙනයි දැන් මේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකෝබ දන්නවා ධර්මයේ සඳහන් වෙනවා මේ කයට මුලින්ම මෞකසක ප්‍රතිසන්දිග්‍රහණය කරනකොට අපේ ප්‍රතිසන්දි විඥානය සමග පෙරපසු නොවි ඇති වෙනවයි කියනවා කාය දසක භාව දසක වස්තු දසක කියන මේ රූප කලාප රූප මිටි 30. එතකොට සුද්ධාෂ්ටකයත් ජීවිතේන්ද්‍රිය රූපයත් ඒ කාය දසකයක්. කාය රූපයක්. ශරීරයේ තියෙන ස්පර්ශ කය මුල් කරගෙන ඇති වෙන කාය රූපය. ඒ වගේම භාව රූපය. ඒ වගේම හදේ රූපය. මේවා ජීවිතේන්ද්‍රිය රූපයත් එක්ක එකතු වෙනන් පස්සේ 10ක් වෙනවා. 10 ගොඩවල් 3යි 30යි. මේ ටික තමයි අපේ මව කුස තුළ මුලින්ම හට ගන්නවයි කියලා සඳහන් වෙන්නේ. ඒ කලලේ අන්තර්ගත වෙන ඒවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. මාස ගණනක් යනකොට මේ කලලය පටමන් කලලං හෝති කලලා හෝති අබ්බුදා අබ්බුදා ජායති පේසී පේසි නිබ්බත්තති ඝණං කියන විදිහට ක්‍රමක්‍රමෙන් හැදිලා වැඩිලා තමයි ළමයෙක් බවට පත් වෙන්නේ. එතකොට යම් කාලයක් ගත වෙනකොට අම්මා ගන්න ආහාර පාන වලින් තමයි අර කලලේ වර්ධනය වෙන්නේ. බිහි වුණාන් පස්සේ තමයි බාහිර දේවල් අරගෙන ඒ කලලේ ඒ දරුවා තවත් වර්ධනය වෙන්නේ. එතකොට මේක පවතින්නට ධර්මානුකූලව වැළුවෙන් පස්සේ හේතු වෙන්නේ මොකද්ද? මේ රූප කලාප ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන අතර බාහිර ආහාර පාන වලින් තවත් කොටසක් වැඩෙනවා. කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප සහ අවදාරික ආහාරජ රූප. මේවා අරගෙන තමයි අපේ කය වැඩිලා ගිහිල්ලා කය පෝෂණයලා වර්ණයෙන් හැදිලා මේ විදිහට සකස් වෙන්නේ. එතකොට මේ කය සකස් වීම පිළිබඳව මේ කය පිළිබඳ යම් ආසාවක් ඇති වෙනවා ප්‍රත්‍යජන ධර්මයේ පැත්තට හුඟක් හිත යොමු නොකරපු ඕනම කෙනෙකුට තමන්ගේ කය පිළිබඳ ආසාවක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කය වර්ධනය කරන්න හේතු වෙනවා ආහාරය. අපි ගන්න අවදාාරික ආහාර, ආහාර වර්ග සහ පාන වර්ග. එතකොට භික්ෂුන් වහන්සේට සහ භික්ෂුණීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අනුන්ගෙන් ලැබෙන ප්‍රත්‍යය සිහියෙන් වළඳන්න කියලා. ඒවා හොඳට නුවණින් ප්‍රත්‍යවේක්ෂණයෙන් වළඳන්නට කියලා. මේ සූත්‍රයට අදාළ වෙන්නේ ආහාර නිසා ආහාර ගැනීමේදී භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරි සික්ඛමානා කියන මේ හැම දිනාටම මේක සාධාරණයි මොකද රට්ටුන්ගෙන් තමයි අපිට සිව්පසේ ආහාර පාන ලැබෙන්නේ ඒ ලැබෙන ආහාර කෙරෙහි තණ්හා දිට්ඨිමාන ඇති නොවන විදිහට ප්‍රත්‍යවේක්ෂණයෙන් ආහාර ගන්න කියලා. පටිසංඛායෝනිසෝ ආහාරම් පටිසේවාමි. නේව දවාය නම දාය නමණ්ඩනාය නයි භූෂණාය ඔය ආදි වශයෙන් සඳහන් වෙනවා. මේ ආහාර ගන්නේ මේ කය පවත්වා ගැනීම සඳහා මිස මේක ජවය ඇති කරගන්න, සෙල්ලම් පිණිස, ක්‍රීඩා පිණිස, වර්ණය ඇති කර ගැනීම පිණිස නෙවෙයි ආදි වශයෙන් පිළිකොල් වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් ධාතු වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම කල්පනා කරනකොට කිසිසේත්ම තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. එතනින් ඇති වෙන තණ්හා පිළිබඳ ඇඟීම් මෙතනින් යටපත් වෙලා යනවා. එහෙම තමයි අපිට යම් අවස්ථාවකදී තණ්හාව සම්පූර්ණයෙන් ගලවා දමන්නට මේක උපකාරයක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රයේදී ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා තණ්හා සම්භූත තණ්හා සම්භූතෝ කායෝ මේ කය තණ්හාව නිසා හටගත්ත දෙයක්. දැන් බෞද්ධයන් වශයෙන් ඔබ හැම පිළි අරගෙන තියෙනවා තණ්හාව පමණක් නෙවෙයි අවිද්‍යාව තණ්හා දෙකම හේතු වෙනවා මේ කයේ පැවැත්මට. නැත්තම් මේ නාම රූප දෙකේ හට ගැනීමට. තණ්හාවත් අවිද්‍යාවත් කියන දෙක හරියටම මේක මව්පියෝ දෙන්නා වගේ තණ්හාවයි අවිද්‍යාවයි කියන දෙක මෝඩකමයි ආසාවයි කියන දෙක හරියට අම්මා තාත්තා වගේ තමයි කෙනෙකුට මේ සංසාරේ පැවැත්මට හේතු වෙන්නේ. අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය නොදන්නාකමත් ඒ වගේම ආසාව කියන මේ කය මුල් කරගෙන ඇති වෙන ආසාවත් භවය මුල් කරගෙන ඇති වෙන ආසාවත් කියන මේවා තමයි අපිට මුලින්ම ඇති වෙන්නේ. ඉතින් පටිච්චසමුපාදයට අනුව ප්‍රධානම හේතු තියෙනවා අප්‍රධාන හේතු තියෙනවා. ප්‍රධාන ඒවාට කියව හේතු කියලා අප්‍රධාන ඒවාට කියනවා ප්‍රත්‍යය කියලා. මේ හේතු ප්‍රත්‍ය නිසා තමයි අපිට සංසාර පැවැත්ම ඇති වෙන්නේ. එතකොට පටිච්චසමුපාදයේ මුලින් කියන්නේ මේ සංසාරයේ ඇති වෙන හැටි. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන්. මේ සංසාරයේ ඇති වෙන හැටි. සංසාරේ නිරුද්ධ කරන්නට කියනවා අවිජ්ජායත් හේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එතකොට ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා සසරින් ගැලවිලා යන හැටි තණ්හාව නිරුද්ධ කරන හැටි ලස්සනට දේශනා කරලා තියෙනවා. එතකොට තණ්හාවත් විශේෂ දෙයක් මේ කය අපිට ලබා දෙන්න නැවත නැවතත් කය පමණක් නෙවෙයි නාම රූප සංඛ්‍යාත මේ ආත්මාව ලබා දෙන්නට තෘෂ්ණාවත් මහත් වූ සේවයක් නැත්නම් හක්තියක් ලබා දෙනවා. ඒ නිසා ඒ පිළිබඳව තියෙන තණ්හාව දුරු කරන්න කියලා වදාළේ ඒක එකක් තමයි මේ විදිහට නුවණින් සිහියෙන් යුක්තව කටයුතු කිරීමත් ඒ වගේම කෙලෙස් ලියාගෙන යම්කිසි ප්‍රතිපදාවක යෙදෙන්නට ඕන. මේ සූත්‍රේ නම් දැක්වෙන්නේ යම් භික්ෂුවකට අහන්න ලැබෙනවා තවත් භික්ෂුවක් අරිහත්ත්වේ ප්‍රකාශ කරයි කියලා. කෙලෙස් ඡේ කළයි කියලා. සංසාර ගමන අවසන් කළයි කියලා අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබුණන් පස්සේ මේ භික්ෂුන් වහන්සේත් මොකද කරන්නේ? ඒ කෙලෙස් දියාලන ප්‍රතිපත්තියේ නැත්නම් ඒ තණ්හාව නැති කරන ඒ ක්‍රියාමාර්ගයේ යෙදෙනවා. ඊට වශයෙන් මෙතන යෙදෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙනවා. සිත පුරුදු කරනවා. භාවනාවේ හිත පුරුදු කරනවා. යම් අවස්ථාවක මේ භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා අර එක්තරා භික්ෂුවක් වගේම මෙයාටත් පුළුවන්කම ලැබෙනවා යම් අවස්ථාවක තණ්හාව ශ්‍රේ කරලා අර කෙලෙස් නැති කරපු ප්‍රීතිමත් සිතකින් ජීවත් වෙන්න වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මාන්නයත් වැදගත් අවස්ථාවක් වශයෙන් මෙතන ආනන්ද හාමුදුරුව දේශනා කරනවා මානං නිස්සාය මාන සම්භූතෝ යම් භගිනී කායෝ මානං නිස්සාය මානෝ පහතබ්බා එතකොට මාන්නයත් ප්‍රධාන හේතුවක් ගන්නවා දැන් මේවා අපි සාමාන්‍යයෙන් බැලුවොත් මානය කියන්නේ මිම්ම මනිනවා උසස් පහත් එහෙම නැත්නම් ලස්සනයි මම අවලස්සනයි මම උගත් එයා උගත් නෑ ඔය ආදි වශයෙන් විවිධාකාරයෙන් නවාකාරයකට මේ මාන්නය තියෙනවා කියලා අපි බණ පොතේ සඳහන් වෙනවා. එතකොට තණ්හා වගේම ditthිය වගේම මාන්නය ප්‍රපංච ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. කියන්නේ සංසාරයේ ප්‍රමාදයට හේතු වෙන ධර්ම. සංසාර ගමන විමුක්තියට නොයා සංසාරයේ නැවත නැවතත් වහාලන නැවත නැවතත් සංසාර ගමන යොදවන ධර්මතාවයන් වශයෙන් තමයි තණ්හාවත්, ditthiyat, ඒ වගේම විශේෂයෙන් මෙහි සඳහන් වෙන මානිය දැක්වෙන්නේ. ඒ නිසා මාන්නයත් පහතබ්බ දෙයක්. එතනදුත් පෙන්눔 කරනවා යම් භික්ෂුවකට අහන්න ලැබෙනවා තවත් භික්ෂුවක් පිළිබඳව සාමාන්‍ය භික්ෂුවක් වශයෙන් ඉඳලා උන්වහන්සේයන් අවස්ථාවක අරිහත්ත්වේ ප්‍රකාශ කළයි කියලා අහන්න ලැබෙනවා. කෙලෙස් සේකලයි කියලා අහන්න ලැබෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ හිතර ගන්නවා මමත් මේ ප්‍රතිපදාවේ දෙන්න ඕන මමත් උත්සාහ කරන්න ඕන මමත් වීරිය කරන්න ඕන කියලා එහෙම වීරිය කරලා උත්සාහ කරලා යම් අවස්ථාවක මේ භික්ෂුන් වහන්සේ කෙලෙස් සය කරලා අරිහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒකත් මේ සූත්‍රයේ දැක්වෙන ඒ ප්‍රතිපදා ක්‍රමයේ ඒකයි. ඒ වගේම තවදුරටත් මේකේ ආනන්ද හාමුදුරුවෝ හතරවෙනි කාරණේ වශයෙන් පෙන්වන්නේ මේ තුන සම්භූතෝ අයම් භගිනී කායෝ මේ තුනෝච හේතු මේ තුනේට හේතු ඝාතෝ උත්තෝ භගවතා එතකොට තථාගතයන් වහන්සේ මේ මෛතුනේ කියන එක පුදුමාකාර මිනිසු බැඳලා තියෙන සසරින් නික්ම යන අය වළක්වන බොහෝ ප්‍රතජන ස්වභාවයෙන් කොච්චර සිල්වත්කම් ගුණවත්කම් ඇති කරගෙන හිටියත් එයා නැවත ආපස්සට වැටෙන ධර්මතාවයක් වශයෙන් පෙන්눔 කරනවා මෛතුනේ කාම රාගය ස්ත්‍රී පුරුෂ සම්භෝගය ඒකට මේකත් මේ සංසාරේ ගමන් කරන්න හේතු වෙන දෙයක් නිසා ඒකට හේතු නසන්න කියලයි මේ සූත්‍රයේ දැක්වෙන්නේ. එතකොට සමස්තයක් වශයෙන් ගත්තන් පස්සේ මේ හේතුව නසනවා කියලා එක එකම එක එකට කෙලෙස් නැතිකරන්න එහෙම ක්‍රමයක් පෙන්නලා නැහැ. සියලුම කෙලෙස් සංසාරයේ ගමන් කරවන ලෝභ දේශ මොහ ප්‍රධාන කරගත්ත සියලුම ක්ලේශ ධර්මයන් නසන ප්‍රතිපත්තිය තමයි තථාගතයන් වහන්සේ ඊටාම ලක්ෂණට නොයෙකු සූත්‍ර තුලින් විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍ර, මහා සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළු කොට ඇති සූත්‍ර ගණනාවකින් උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ කෙලෙස් ධ්‍යාන ප්‍රතිපදාවයි. ඒ වගේම මේකදී අපිට හිතට ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ එකක් තමයි ගිහි පැවිදි වෙනසක් නැතුව හැම දිනාටම බලපාන දෙයක් තමයි මේ කාමාදී කෙලෙස් ධර්ම. එතකොට එතනකින් අපිට පේනවා මේ භික්ෂුණිය සංසාර විමුක්තිය පතා භික්ෂුණියක් බවට පත් වුණත් ඒ කෙලෙස් ධර්මයන් ලියාලන ප්‍රතිපදාවක හෙවත් සිහිය සිහියෙන් යුක්තව සිහිනුවන පරිහරණය කරමින් බණ භාවනාව වලට බර වෙච්ච නැතුව ඉන්නකොට හිත තුළට නොයෙකුත් කෙලෙස් ධර්මයන් මතුවලා එනවා. රාගය මතුවලා එන්න පුළුවන්. ඇතැම් විට ද්වේෂය එන්නට පුළුවන්. ඇතැම් විට මෝහ මූල සිත් ඇති වෙන්නට පුළුවන්. තවත් නොයෙකුත් තර්ක විතර්ක අනුව තමන්ගේ මහානගමට හානි කර දේවල් ඇති වෙන්නට පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරන් වහන්සේ විසින් මේ භික්ෂුණියට මේවා ප්‍රකාශ කරනකොට ඒ භික්ෂුණියට එක අතකින් ලැජ්ජාවක් ඇති වෙන්නත් ඇති. භික්ෂුණිය වහාම මොකද කරන්නේ? හිමින් අර ඔළුව වහගෙන හිටපු ඒවා අයින් කරලා සිවුර සකස් කරන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරන්ට වඳිනවා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. මගේ අසිහිය නිසා මට මනා සිහිය පිහිටුවා ගන්නට බැරි වුණා. මං අතින් වෙච්ච වරදට මට සමා වෙන්න. එතකොට අච්ඡයන් අච්ඡේතෝ පස්සති කියලා අපේ බණ පොතේ තියෙනවා යම්කිසි කෙනෙක් වැරද්දක් වුණෙන් පස්සේ වැරද්ද වැරද්ද වශයෙන් දකිනවා නම් ඒක තමයි මේ ආර්ය විනයෙහි ආර්ය විනයේ අභිවෘද්ධියට හේතු වෙන්නේ. මේක මේ ධර්ම දේශනාවේ මූලික හරය කරලා දෙන්නනවා කොහොමද මේ ශාසනය අභිවෘද්ධිය ඇති වෙන්නේ කියලා. මේක අපිට හුඟක් වැදගත් වෙනවා. ආර්ය විනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත එහෙම නැත්නම් අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි ආර්ය විනය කියලා අපි කියන්නේ. ඒකට ඉතින් අපිට විනයෙන් පටන් ගත්තන් පස්සේ ප්‍රඥාවෙන් තමයි අවසන් වෙන්නේ. එතකොට මේ ආර්ය විනයේ බුදුරජාණන් වහන්සේගේ දේශනායේ බොහෝ තැන්වල පැහැදිලි වෙන දෙයක් විශේෂයෙන් විනය පිටකයේ පුරාම අපිට දකින්න දෙයක් තියෙන දෙයක් තමයි යම් යම් භික්ෂූන් වහන්සේලා යම් යම් භික්ෂුණීන් වහන්සේලා අතරින් යම් යම් වැඩ සිදු වෙලා තියෙනවා. මුල් අවුරුදු 20 තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිර්මලම කාලය. බොහෝමත්ම හැඟීමෙන් යුක්තව නිවන් ආબોධ කර ගැනීම සඳහාම පැවිදි වෙච්ච අය හිටියේ මුල් අවුරුදු 20 තුල. ඒ නිසා තථාගතයන් වහන්සේම දේශනා කරනවා මට බොහොමත්ම සතුට දනවන කාලය තමයි මේ මුල් අවුරුදු 20 පටම සම්බෝධිය. එතනින් පස්සේ විවිධ කුජලයන් විවිධ හේතු නිසා මේ ශාසනයට ඇතුල් වුණා. එතකොට එක හේතුවක් නෙවෙයි විවිධ හේතු නිසා. ලාභ ලෝභ නිසා වෙන්නට පුළුවන්. ආරක්ෂාව පතා වෙන්නට පුළුවන්. ආහාර පාන නිසා වෙන්නට පුළුවන්. තවත් තවත් නොයෙකුත් නොයෙකුත් හේතුන් නිසා ශාසනයට ඇතුල් වෙච්ච බව විනය පිටකය තුලින් අපිට හොඳට පැහැදිලි වෙනවා. ඒ වගේමයි භික්ෂුණීන් වහන්සේලාගේ ශාසනයේ පසුව ඇති වුණත් මේකෙන් අපිට වැදගත් දෙයක් කියවෙනවා. දැන් මහා ප්‍රජාපති ගෞතමිය තමයි මේ ශාසනයේ ආරම්භක චිරරාත්‍රාඥ භික්ෂුණීන් වහන්සේ රහත් තෙරණින් වහන්සේ. ඇයගේ ආගමනය නිසා කාන්තාවන්ට අරුණලු නැගුණා කාන්තාවන්ට නිදහස ලැබුණා මේ ආර්ය ශාසනයට බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නට ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඔබ දන්නවා මහා ප්‍රජාපති ගෝතමිය සමග පැමිණිච්ච අර බුදුරජාණන් වහන්සේ දකින්නටේ කියලා නව වාරයක් විරයතුමා විසින් යවාපු ඒ මැති ඇමති වරුන්ගේ ඒ තරුණ අයගේ බිරින්දෑවරු ඒ සේරම තමම්ම කෙස් කපාගෙන මහා ප්‍රජාපති ගෝතමියා සමග කූලිමේ ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලපු හැටි. බුදුරජාණන් වහන්සේ පැවිද්ද ප්‍රතික්ෂේප කරපු හැටි. ඒ වගේම නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීම නිසා ආනන්ද හාමුදුරුව උපයෝගී කරගෙන උපක්‍රම සීලීව ආනන්ද හාමුදුරුව මහා ප්‍රජාපති ගෞතමගේ ගුණ කියලා පස්සේ මේ පැවිද්දට අවස්ථාව ලබා ගත්ත හැටි. ඒ වගේම ඒ අයට අර කරුණු 10ක් ඉදිරිපත් කළා. ඒ කරුණු 10 පිළිගැනීමෙන් තමයි උපසම්පදාව ඒ අයට ලැබුණේ. ඉතින් ඒවා අපි හොඳට මධ්‍යස්තව විමසා බැලීමේදී මොකක්ද අපිට පෙනී යන දේ? ඇතැම් විට මේවා පිළිබඳ අපි කතා කරනකොට සමහර අපේ රටේ දැන් භික්ෂුණීන් වහන්සේලා ඉන්නවායි කියලා කියනවා. එතකොට ඒ අය තුල සමහරට මති මතාන්තර ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මන් දුටුවා මේ භික්ෂුණීන් පිළිබඳ ලියවිච්ච පොතකත් එහෙම තියෙනවා. අද නූතන ඉන්න භික්ෂූන් වහන්සේලා ආත්මාර්ථකාමී මේ ශාසනයට ඇතුල් වෙන්න එනවට යම් යම් බාධා කරනවායි කියලා මම නම් දකින්නේ නෑ ඒ හාමුදුරුන්ගේ දෝෂයක්. ඒ හාමුදුරු ධර්මානුකූලව විනයානුකූලව කරන ප්‍රකාශන කියලායි මම අදහස් කරන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි යම් ශාසනයක් යම් ශාසනයක් පිරිහිලා ගියන් පස්සේ නැවතේ නගා හිටවන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි තුම භික්ෂූන් වහන්සේගේ ශාසනයේ උපසම්පදා භික්ෂූන් වහන්සේගේ අවසන් උපසම්පදා භික්ෂූන් වහන්සේත් අපවත් වුණොත් නැත්නම් ගිහි භාවයටපත් වුණොත් භික්ෂුනි භික්ෂු ශාසනය දෙනින් අතුරුදහන් වෙනවා. එතකොට අපිට දලා තියෙන පහසුව තමයි වෙලා තියෙන යහපත තමයි තායිලන්තය, මියන්මාරය, මේ ලංකාව වැනි රටවල් තුනේ කොහේ හරි තැනක මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ හිටියා. ඒ නිසා මේ දක්වා නිර්මලව උපසම්පන් භික්ෂුන් වහන්සේ වැඩ ඉනවා. නමුත් භික්ෂුනි ශාසනය පිළිබඳ පොළොන්නරු යුගයෙන් පස්සේ එච්චර පැහැදිලි විස්තර තොරතුරු ලැබෙන්නේ නැහැ. එතකොට චීනයේ වාගේ රටකට ගියන් පස්සෙත් ඒ චීනයේ ථේරවාදී භික්ෂුපා භික්ෂුණී පරපුරක් දිගටම පැවතුනාය කියලා අපිට හිතන්නට කරුණු බොහෝමත්ම අඩුයි. කරුණු ඉතාමත්ම අඩුයි. දැන් තායිලන්තය ගත්තත් මියන්මාරය කියන බුරුම රට ගත්තත් අපි දැකලා තියෙනවා ඒ රටවල දසදහස් ගණනින් ලක්ෂ සංඛ්‍යාත වශයෙන් ඉන්නවා සිල් මාතාවරු. ඒ අය මහානකම නැහැ කියලා කිසිම දුකක් නැහැ, අනගාටුවක් නැහැ. මං මෑතක ගිය අවස්ථාවකදී බුරුමේ මහා තෙර වශයෙන් හඳුන්වන ඒ මහා ස්වාමීන් වහන්සේලා හමුවේදී අපි කතා කළා පාලියෙන් මේ කාරණේ ඇහුවා. ඉතින් සිල්මෑයිවරුන් වශයෙන් හරි ඉඳගෙන ඇත්ත වශයෙන් ඒ ඇයට පුළුවන් මහත් සේවාවක් Tamanට කරගන්න පුළුවන් සාසනෙට විශාල සේවාවක් කරන්නට පුළුවන්. දැන් අපි පොඩ්ඩක් මේ අනුව නූතනයේ පැත්තට හැරිමු. දැන් හුඟක් අපේ රටේ විහාරස්ථාන තියෙනවා භික්ෂුන් වහන්සේගේ ශූන්‍යව. භික්ෂුන් වහන්සේලා නැහැ. ඉතින් භික්ෂුන්ින් වහ භික්ෂුන් වහන්සේලා නැති විහාරස්ථාන තියෙනකොට ඒ ගම්මානවල ඉන්න මිනිස්සුන්ට ඒ සාසනීය කටයුතු කරගෙන යන්නට ඉඩක් කඩක් නැහැ අද කාලේ හැටියට. ඒ වෙනකොට ඒ අය විවිධ විවිධ ආගමිකයන්ගේ ග්‍රහණයට අහු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා භික්ෂුණීන් අපේ සංඝ සභාවලදීනොත් අපි මේවා ඉදිරිපත් කළා. ඒ භික්ෂූන් වහන්සේගෙන් ශූන්‍ය පවතන ස්ථාන සිල් මාතාවන්ට බාර දීම සුදුසුයි. එහෙම නැත්නම් අද කාලෙදී මේ භික්ෂුණීන් වහන්සේලා කියලා කියන පිරිසක් ඉන්නවනම් ඒ අයට බාර දීම සුදුසුයි. මොකද එතකොට ආගමික වතාවක් අර මිනිස්සුන්ගේ ඒ අදහස් සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ කටයුතු කරන නිසා. ඒක අපේ අදහසක් පමණයි. ගත්තේ විනය පිටකයෙන් සඳහන් වෙනවා භික්ෂුනි විනය ගැන කියවෙනවා භික්ෂුණීන් වහන්සේලාට ශික්ෂාපදත් වැඩි ඒ අය කාලය ගත කරන්න ඕනේ කොහොමද භික්ෂුන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලබා ගන්න ඕන නේද කියන මේවා මහ ගොඩක් තියෙනවා. ඉතින් ඇතැම් අවස්ථාවල අපි දැකලා තියෙනවා සමහර එහෙම කියන භික්ෂුණීන් වහන්සේලා ටිකක් භික්ෂූන් වහන්සේලාට වඩා ටිකක් මාන පරවසව එහෙම කටයුතු කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා. මේන්න මේ කාරණා නිසා තමයි බුදුරජාණන් වහන්සේ එදා මේ භික්ෂුනි ශාසනය පිළිබඳව දෙවරක් තුන්වරක් හිතන්නට ඇති කියලා අපිට අනුමාන කරන්නට පුළුවන්. ඒවා අපේ මේ වනපොතට අනුව කතා කරනවා මිස අපේ පෞද්ගලිකව කිසිම හේම අකමැත්තක් නැහැ. ඉතින් මේ සූත්‍ර වලින් පෙනී යනවා බුදුරජාණන් වහන්සේගේ දවස විශාල පිරිසක් භික්ෂුණීන් වහන්සේලා හිටියා. අග තනතුරු ලබාපු භික්ෂුණීන් වහන්සේලා හිටියා. හේමා උප්පලවන්න බද්ද කච්චායන ආදි වශයෙන් ඒ අය ශාසනයේ ඉහළ තනතුරු ලබාගෙන බොහෝම නිර්මල ජීවිතයක් අවිහිංසාවාදී ජීවිතයක් ගත කරපු බව වික්ෂූන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබාගෙන තමන්ගේ ගුණධර්ම දියුණු කරගත් ආකාරය සහ ඒ අයගේ යම් යම් විනය කර්ම පිළිබඳ පොහෝ කිරීම වස් විසීමාදී විනය කර්ම පවා භික්ෂූන් වහන්සේට අනුගතව භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා මත සිදුවෙච්ච බව පැහැදිලි. ඒ නිසා නූතනයේ අපේ රටේ ඉන්න සිල් මාතාවන් භික්ෂුණීන් භික්ෂුණීන්ලා මේ කවුරුත් මේ අනගාരികාවන් අනගාരിക ප්‍රතිපදාව හොඳින් තේරුම් අරගෙන මේ ත්‍රිපිටකයෙන් විස්තර කෙරෙන විශේෂයෙන් විනය පිටකයේ වික්ඛුණි කන්දකේ එන මේ කරුණ හොඳට හදාarලා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ ධර්මාලෝමිකයේ ගත කළොත් තමනුත් ජය ගන්නවා සසරින් ගොඩ වෙන්න පුළුවන් ඒ වගේම වෙත පැමිණෙන අයටත් හොඳ අවවාදන් ශාසනා කරලා තවත් විශාල පිරිසකට සැනසීමක් ලබා දෙන්නට පුළුවන්. එතකොට මේ කෙලෙස් වල ස්වභාවය තමයි අපිට මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් අතින් වැරදක් සිද්ධ වුණා කියලා, භික්ෂුණීන්ගෙන් හරි භික්ෂුන් වහන්සේ නමක් හරි වරදක් සිදුනා කියලා ඒ වික්ෂූන් වහන්සේ එක පාටම ඉවත් කරන්න වික්ෂුණින් වහන්සේ එක පාටම ඉවත් කරන්න පහත් කරන්න සුදුසු නැහැ. ඒ අයට ඒ අයට ඒ වරද පෙන්වා දීම තමයි මේ ආර්ය විනය තිබිච්ච වැදගත්ම දේ. විනය පිටකේ පුරාම අපිට දකින්න හම්බෙන්නේ සතර පරාජිකා ඒ වගේම සංඝාය ශේසාදීදී පටිති ආදී මේ ඇවත පෙන්වීමේදී පෙන්නනවා ඒ වැරද්ද සිදු නැන් පස්සේ බුදුරජාණන් වහන්සේ වැරද්ද පෙන්වලා දෙනවා. එතකොට ඒ වරදට ලක්වෙච්ච පුජ්‍යලයා හෝ භික්ෂුණිය ඒ වරද පිළිගන්නවා. වරද පිළිඅරගෙන මොකද කරන්නේ? ආයති සංවරයේ පිහිටනවා. ආය මම මෙවන් වරදක් කරන්නේ නැහැ කියලා ආයති සංවරයේ පිහිටනවා. මේන්න ආර්ය විනය අභිවෘද්ධිය ඇති වෙන්නේ මේ විදියටයි. බලන්න මේක කොච්චර වටිනවද කියලා. එතකොට ගිහියන් වශයෙන් ගිහි ජීවිතය ගත කරන අයටත් මේක හරි වැදගත් වෙනවා. දැන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දරුවන්ට දරුවන්ට අවවාද කරනවා. ඉතින් අවවාද කරන් පස්සේ අවවාද කරන්න යා නිසිමඟට යහමඟට ගන්නට. ඒ හොඳ දැනුමක් තියන අය අවවාද කරන්නේ පරිණතකමක් තියන අය අවවාද කරන්නේ ඒ අය වරදි කරදර වලට වැටෙන වැටීමෙන් වළක්වා ගන්නට. එහෙම අවවාද කළන් පස්සේ ඔව් මං අතින් තාත්තේ වරදක් වුණා. ඔව් අම්මේ මාතින් වරදක් වුණා කියලා ඒ වරද Taman තේරුම් අරගෙන අය මම මේ වරද කරන්නේ නෑ කියලා එහෙම ප්‍රකාශනයක් කරනවා කොච්චර හොඳද ඒකනේ ආයුධ සංවරය කියලා කියන්නේ ආන්න ඒක බණ පොතේ සඳහන් වෙන්නේ කොහොමද අච්ඡයන් අච්ඡේතෝ පස්සති වරද වරද විදිහට දකිනවා අච්ඡේතෝ දිස්වා යතහ ධම්මං පටිකරෝති වරද දැකලා ඒකට ප්‍රතිකර්මය කරනවා ඒක නැවත කරන්නේ නෑ කියලා එතකොට වරදක් සිදු නොවෙච්ච කෙනෙක් අපිට දකින්න නෑ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා අර සිවුර පෙරවාගෙන ගමනක් යන්න සූදානම් වෙනකොට උන්වහන්සේගේ සිවුර පෙරවීමේ පොඩි අඩුවක් දැකලා පොඩි හාමුදුරු කෙනෙක් මතක් කර දුන්නානේ. ඊට පස්සේ සිවුර සකස් කරලා පෙරවාගෙන දැන් හොඳද පොඩි හාමුදුරනේ කියලා ඇහුවානේ බොහෝමත්ම අහිංසක විදියට. එතකොට මේ වගේ අපි ගන්නෙ නෑ හුඟක් දෙනෙක් මේ වගේ ගත යුතු දේ ගන්නෙ නෑ. මේවා අපේ වාර්තා පොත්වලට ඇවිල්ලා තියෙන කුමක් නිසාද? ඒවා දැකලා අපේ ජීවිතය සංවර කරගන්නයි, අපේ ජීවිතය සකස් කරගන්නටයි. ඒ නිසා ඒකත් හරි වැදගත් වෙනවා. ඒ වගේම සත්‍යවාදී බව. තමන්ට ඇති වුණ හිතවිල්ල තමන් කලේ මෙන්න මේ වරද තමන් අතින් ප්‍රකාශුනේ මෙන්න මේ වචනේ කියලා හරියට වරද තේරුම් අරගෙන සත්‍යවාදී ධර්මයේ පිහිටීම තමයි ආර්ය විනය අභිවෘද්ධි. එයාට නිවන් අවබෝධ කර ගැනීමට බාධාවක් නෑ වැරද්දක් සිද්ධ වුණා කියලා. ආයත් සංවරයේ පිහිටීම තමයි ආර්ය විනයේ දකින්න තියෙන වැදගත්ම දේ. මේක ගිහි සමාජයටත් වැදගත් වෙනවා, පැවිදි සමාජයටත් වැදගත් වෙනවා. තවත් මේකෙන් අපිට එළිදරව් වෙන කාරණයක් තියෙනවා. බුද්ධ කාලීන සමාජයේ ගත්තන් පස්සේ දා භික්ෂූන් වහන්සේ අති බහුතරයක් දෙනා උත්සාහ කළේ අද අදම අද අදම නිවන් අවබෝධ කරගන්න අද අදම අරිහත්ත්වය ප්‍රකාශ කරන්නයි ඒ උතුමන් වහන්සේලා කටයුතු කළේ. දැන් මේ සියවස් ගණනාවක් ගිහිල්ලා දැන් අවුරුදු 2500කුත් කාලයකුත් වෙලා තියෙනවා. දැන් සමහර අය ප්‍රකාශ කරනවා මේ ශාසනය තියෙන්නේ 5000ක් කල් කියලා. අටුවා පාඨවල එක එක විදිහට ඒක පැහැදිලි කරනවා. නමුත් මෙන්න මේ කාරණේ හුඟක් වැදගත් වෙනවා. භික්ෂුන් වහන්සේ ප්‍රතිපත්තියේදී වාසය කරනවා නම් භික්ෂු භික්ෂුණී ඒ අය ප්‍රතිපත්තියේදී වාසය කරනවා නම් ඒ මුල් අවුරුදු 1000 මහරහතන් වහන්සේලා වැඩ හිටපු කාලය. දෙවෙනි අවුරුදු 1000 රහතන් වහන්සේලාගේ කාලය කියන්නේ සුෂ්ඨ විදස්සක ආදී රහතන් වහන්සේලාගේ කාලය දෙවෙනි අවුරුදු 1000. තුන්වෙනි අවුරුදු 1000 දැන් අපි මේ ගෙවෙමින් පවතින මේ කාලය ගන්න තියෙන්නේ අනාගාමීන් වහන්සේලා ඇති වෙන යුගය. ඒ වගේම එතනින් තවත් අපි එහාට යනකොට සකදාගාමි, සෝවාන් ආදී වශයෙන් තමයි මේ අවුරුදු 5000 ගැන කතා කරන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේගේ නියමයක් හෝ න්‍යායක් නෙවෙයි, ඒ විදිහම පැවැත්මක් නෙවෙයි. ඒවා අනුමාන කරලා තියෙන්නේ සාසනය ක්‍රමක් ක්‍රමයෙන් පිරිහින පිරිහින යන පිරිහිගෙන යනකොට මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙයි මෙන්න මෙහෙම පුජ්‍යලෝ ශේෂ වෙයි කියලා ඒ රහතන් වහන්සේලාගේ අනුමාන අනුව තමයි මේවා අටුවා වලට එහෙම ඇවිල්ලා තියෙන්නේ. එහෙමතෝ කවුරුත් හිතන්නේ මේ කාලයෙන් පස්සේ රහතන් වහන්සේලා ඇති වෙන්නේ නැහැ කියලා. සමහරට දෙවෙනි අවුරුදු 1000ෙත් අතරෙන් පතර මහරහතන් වහන්සේලා විදිහට ඇති වෙන්නට පුළුවන්. එහෙමනම් අද කාලේ බලනකොට දැන් අනාගාමීන් වහන්සේලා ඉන්න කාලේ. දැන් බුරුම රට ගත්තන් පස්සේ හුඟක් භික්ෂූන් වහන්සේ වනගත භික්ෂූන් වහන්සේ හුඟක් විදසුන් වඩන බවුන් වඩන රහතන් භික්ෂූන් වහන්සේලා ඉන්නවා. බොහෝ දෙනාගේ පිළිගැනීම තියෙන රහතන් වහන්සේලා ඉන්නවයි කියන එක අනාගාමී උත්තමයන් ඉන්නවයි කියන එක පිළිඅරගෙන තියෙනවා. ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ගැන අපිට හරියට කියන්නට පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් වීර්යය කරොත් උත්සාහ කළොත් තාමත් ආර්යයන් වහන්සේලා බිහි වෙන කාලය තමයි ඔබ අපි හැම කෙනෙක්ම ඉන්නේ. වික්ෂුන් වහන්සේලාත්, ඒ වගේම වික්ෂුණීන් කියන අයත්, ඒ වගේම සිල් මාතාවනුත් ගිහි ජනතාවත් මගපල නිවන් ආબોධ කරගන්න කල්පනා කරනවා නම් උත්සාහ කරන එක තමයි වීරිය වඩන එක තමයි ඊටාම හොඳ ක්‍රියාව කියලා අපිට කියන්න තියෙන්නේ. උත්සාහ කරන එකයි තියෙන්නේ. දැන් අපිට අද සමාජයේ නූතනය දිහා බැලුවෙන් පස්සේ පෙනී යන දේ තමයි වික්ෂූන් වහන්සේට මහත් වූ කාර්යභාරයක් සමාජය විසින් පවර්ලා හෝ තමන් පවරාගෙන තියෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා නොයෙකුත් සමාජ සේවා කටයුතු සඳහා අද වික්ෂූන් වහන්සේ කොටස්කාරය වෙලා ඉන්නවා. සමහර අය වික්ෂූන් වහන්සේ නමගේ පොඩි වරදක් වුණෙන් පස්සේ ඒක හුඟක් උද්දෘත කරලා අරගෙන ඒක මතු කරලා අරගෙන හයිලයිට් කරලා අර වික්ෂූන් වහන්සේට පමණක් මේ සමස්ත වික්ෂු පරපුරටම නිගා දෙනවා. ඉතින් මිනිස්සු හිතනවා ඇති මේ සිවුරු පොරවා ගත්තන් පස්සේ සේරම කෙලෙස් නැති කරලා තමයි මේ සිවුර පොරවන ඉන්නේ කියලා. නෑ, උන්වහන්සේලාගේ කෙලෙස් තියෙනවා. උන්වහන්සේලාගෙත් යම් යම් අවශ්‍ය කරන ශික්ෂාපද වලට අනුගත වෙන ඒ රවුම තුල තියෙන යම් අවශ්‍යතාවල් තියෙනවා. ඉතින් ඒවා උන්වහන්සේලා දැන් අපි බලන්න රෝහලට ගිහිල්ලා බලන්න. කොළඹ මහ රෝහලට ගිහිල්ලා බලන්න කොච්චර ආසරණ වෙච්ච හාමුදුරුවෝ ඉන්නවද කියලා. ඉතින් හරි දුකක් ඇති වෙනවා මිනිස්සු ඒවා ගැන කතා කළාට මේ භික්ෂූන් වහන්සේ පැත්ත ගැන මේ පොඩි පිරිසක් ඉන්න මේ රටේ භික්ෂූන් වහන්සේලා ගැනත් හොයනවා බොහොමත්ම අඩු. මේ රටේ හාමුදුරු වයසට යන්න යන්න වයසට යන්න යන්න ගිහි සමාජය අය ටිකෙන් ටික ඈත් වෙනවා. ඇයි ඒ හාමුදුරන්ට බණ කියන්න බෑ. පිරිත් කියන්න බෑ. දානෙකට යන්න ඉන්න බෑ. හරියට බණ ටිකක් කියන්න බෑ කියලා හාමුදුරු ඈත් කරගෙන ඈත් කරන යන ප්‍රවණතාවයක් අපේ රටේ තියෙනවා. අර භික්ෂු භික්ෂූන් වහන්සේලාගේ වාට්ටුවට 24 වාට්ටුවට ගියන් පස්සේ කාටවත් පැහැදිලි ඒ තත්ත්වය. ඒ විතරනේ රත්නපුරේ කුරුණෑගලත් මම දැකලා තියෙනවා හාමුදුරු අසරණ වෙලා ඉන්න හැටි. ඒ නිසා අද භික්ෂූන් වහන්සේ සඳහාත් පිහිට වෙන්න අපේ හාමුදුරු හදලා තියෙන භික්ෂූන් වහන්සේට වැඩිහිටි නිවාස වගේ හදලා තියෙන දැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපේ බෞද්ධයන් තමන්ගේ අවධානය යොමු කරන එක හොඳයි. දැන් මේකට හාත්පසින් වෙනස් දෙයක් තමයි බුරුම රට දිහා බැලුවෙන් පස්සේ අපි හතර පහ වාරයක් ගිය නිසා අපිට තේරෙනවා හාමුදුරු වයසට යන්න යන්න හේතල කරනවා හොඳට. ඒ හාමුදුරනේ පාගමනේ යන්න වෙයි නම් ඔසවාගෙන හරියනවා. ඒ හාමුදුරන් සියලුම පහසුකම් සලසා දෙනවා. ඇයි? ඒකත් අපේ රටේ බෞද්ධෝ සැලකිල්ලට ගත යුතු දෙයක්. ඒ හාමුදුරුව බොහෝ කාලයක් ශාසනයේ හිටියා. ඒ හාමුදුරුව බොහෝ කාලයක් ශාසනයේ හිටියා. හාමුදුරු කෙනෙක් වශයෙන් බොහෝ සේවාවක් කරලා තියෙනවා කියලා ඒ හාමුදුරුවන් බණ කිව්වේ නැතත් දානෙට මාන්නට ගියේ නැතත් බොහෝම යෙලින් සලකනවා. දැන් අපේ රටේ හිටපු බුරු මහාමුදුරු දැන් අවුරුදු 10කට 15කට දින් හුඟක් බුරු මහාමුදුරු 5-6 නමක් හිටියා මේ රටේ. ඒ වෘද්ධ හාමුදුරු සේරම බුරුම රට ගෙනහිල්ලා මන් දැක්කා විහාරස්ථාන හදලා අලුතෙන් විහාරස්ථාන ගොඩනගලා ඒ හාමුදුරු වෙනුවෙන් උපස්ථායකව තියලා ඒ සියලුම උපස්ථා අප උපස්ථාන කරන හැටි දැක්කා. ඉතින් ඒ නිසා අපේ රටේ ඒ පැත්ත ටිකක් අඩුයි. නමුත් හාමුදුරුවෝ වරදක් සිදු වුණාන් පස්සේ පොඩි වරදක් ප්‍රත්‍යඥ ගති නිසා සිදු වුණාන් පස්සේ ඒ හාමුදුරුවෝ පන්න පන්න ඒ හාමුදුරන්ට අපහාස උපහාස නිନ୍ଦා කරන පිරිතක් අපේ රටේ තියෙනවා. නමුත් බෞද්ධයන් මේට වඩා සානුකම්පිතව බලන්නට ඕන. ඒ වගේම දැන් අපේ මේ සූත්‍ර ධර්මයේදී මාතෘකා කරගත්තේ බික්කුණි සූත්‍රය. එතකොට මේකෙන් අපේ රට පිළිබඳ කල්පනා කරලා බැලුවෙන් පස්සේ අද භික්ෂුණීන් නියෝජනය කරන්න හුඟාක් ඉන්නේ සිල් මාතාවෝ. සිල් මාතාවෝ. නමුත් මේ සීල් මාතා ආශ්‍රම වලට අපි ගිහිල්ලා තියෙනවා යම් යම් ආගමේ කටයුතු වලට. ගියන් පස්සේ අපිට පෙනී යන දෙයක් තමයි බොහෝම දුකසී. බොහෝම අපහසුකම් විඳ දරාගෙන බලවත් උත්සාහයක් ඇති කරගෙන සිල් මෑණියුරු ගේබ නමකුත් රඳවාගෙන ඒ ඇගේ ගුණධර්ම දියුණු කරන හැටි අපි දැක්කා. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ ඉන්න කාන්තාපක්ෂයයි මේ ගැනත් හිතන්නට ඕන. ඒ වගේම ඒ සිල් මාතාවනුත් ටිකක් කල්පනා කරනවා මදි සමහරට ළඟ ළඟම ආරාම හදාගෙන තරඟකාරී තත්වයට ගිහිල්ලා අර තමන්ගේ තියෙන ගරුත්වය කෙලසා ගන්න ආකාරයකුත් අතරින් පතර දකින්න හම්බ වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ මව්පක්ෂය තමන්ගේ ගම ආශ්‍රය කරගෙන සිල් මෑණිවරු ඉන්නවා නම් මොකද අපේ රටේ කාන්තා පක්ෂය වැඩිනේ. ඒ වගේම කාන්තා නියෝජනය මදි කියලා පහුගිය දවස්වල මහා අඩක් එහෙම තිබුණනේ. ඒ නිසා ගෘහ ජීවිතයෙන් අයින් වෙලා අනගාരിക තත්ත්වයටපත් වෙලා ඉන්න ඒ මෑණිවරුන් පිළිබඳවත් මීට වඩා අවධානය යොමු කරන එක ඉතාමත්ම හොඳයි. එහෙම කළොත් තමයි අපිට මේ රටේ ශාසනය යම් ප්‍රමාණකින් හරි ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒකත් අපේ හිතට ගත යුතු දෙයක්. ඒ වගේම තවත් මේකට සම්බන්ධ වෙන කාරණයක් තියෙනවා මේ ආර්ය විනය තියෙනවායි කියනවා මේ වරද පිළිගැනීම සහ වරදට ප්‍රතිකර්ම කිරීම. ඒකනේ මේ ආර්ය විනය අභිවෘද්ධිය කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයේ හඳුන්වා දීමේදීම අපිට ලබා දීලා තියෙනවා මේ ආර්ය විනයෙහි අභිවෘද්ධිය සඳහා හේතු වෙන කරුණුත් මේකට එකතු කරන්නයි කියලා. ඒතර ආර්ය සමාජය කියලයි අපේ බෞද්ධ සමාජය කියන්නේ ආර්ය සමාජය කියලා. ඒ තුනුරුවන් සරණ ගිය තුනුරුවන් සරණ ගිහිල්ලා සිත රකින්න බඩ භාවනාවලට නැඹුරු වෙච්ච පිරිස අපි හඳුන්වන්නේ ආර්ය සමාජය කියලයි. ආර්ය භාවයට පත් වුණේ නැතත් ආර්යයන් වහන්සේලා අනුගමනය කරන නිසා අපිට ඒ අය ආර්ය සමාජය කියලා හඳුන්වන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ තුනුරුවන් ඇසුරු කරන පිරිසට. ආර්ය පුජ්‍යලයන් කියලා කියන්නේ නිවන් ආબોධ කරගත්ත සෝවාන් ආදී මගපල වලට පත්වෙච්ච පිරිසට තමයි අටුවාවට අනුව ආර්ය පුජ්‍යල කියලා කියන්නේ. එතකොට මේ தත්ත්වයට පත් වෙන්න අනිත් හැම කෙනෙක්ම උත්සාහ කරනවා. ඒතර මේ තුනුරුවන්ගේ තියෙන වටිනාකම තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් තුනුරුවන් අතහරින්නේ නැහැ. ඉතින් මේ බුද්ධ ශාසනය තුලින් අපිට කොච්චර සැනසීමක් ලබා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ කාලා බීලා නිකන් ලෞකික ජීවිත ගත කරනවා වගින්න කියන එක නෙවෙයි. අපි කවුරුත් තේරුම් අරන් තියෙන මේ සංසාරයේ මහා දුකක්. නැවත නැවත භව පරිණාමයේ මහා දුකක්. මේ සසරින් නිදහස් වෙන්න තියෙනවනේ ඒක මහා සැපක්. ඒක හරියටම තේරුම් ගත්තන් පස්සේ ඒ පුජ්‍යලයා යොමු වෙන්නේ කොහාටද? සිල්වත්කම, ගුණවත්කම, ඒ වාගේම සීල සමාධි ප්‍රඥා පැත්තටයි නැඹුරු වෙන්නේ. ඉතින් එම නිසා භික්ෂුන් වහන්සේලා භික්ෂුණින් කියන අයත් සිල් මාතා වුණොත් ප්‍රධාන අරමුණ කරගන්න ඕනේ මොකද්ද? අපේ ප්‍රධාන ඉලක්කයෙන් පිට යන්නේ නැතුව ඒ ඉලක්කයට අනුගත වෙමින් අපේ සියලුම කටයුතු කිරීමයි. එහෙම නැතුව අපි මුළු කාලයෙන් හරි මම සමාජ සේවාවන් කරලා මෙච්චර කාලයක් සමාජ සේවා කරලා මං විශ්‍රාම ගත්තා. මම මෙච්චර කාලයක් ගුරු වෘත්තිය කරලා විශ්‍රාම ගත්තා. මම මෙච්චර කාලයක් මහාචාර්ය දුරේ දරලා විශ්‍රාම ගත්තා. දැන් ඉතින් මම පුදුම ආත්ම තෘප්තියකින් ඉන්නවයි කියලා භික්ෂුන් වහන්සේට තෘප්තිමත් වෙන්න පුළුවන්ද බෑ. මොකද ඒකට හේතුව අපේ පරමාර්ථය ඒක නෙවෙයි. උගන්වන්න එපා කියන්නේ නෑ. ඉගෙන ගන්න එපා කියන්නේ නෑ. සමාජ සේවා කරන්න එපා කියන්නේ නෑ. ඒකත් යම් ප්‍රමාණයකට. නමුත් ඒවටම කෙනෙක් නැඹුරුනොත් Tamange ශ්‍රමණ ජීවිතයෙන් මේ කෙස් ටික කපලා ආවාහුවා වෙන්නේ නැතුව මේ ඉඩ කඩන් ගෙවල් වල අතහැර දාලා ගිහලා අයෙත් ඒවම අල්ලාගෙන අපි ඉන්නවනම් ඉතින් අපි ආපු නෙක්ඛම්මය සබ්බ දුක්ඛ නිස්සරණාදී වශයෙන් අපි කතා කරලා අපු නෙක්ඛම්මය අර්ථවත් වෙනවද කියන එක පිළිබඳවත් බොහොමත්ම මධ්‍යස්ථතාවයෙන් යුතුව අපි දෙගොල්ලම කල්පනා කරලා බලන්න ඕන. එහෙම ඉතින් වුණේ නැත්නම් අපි මහානකමෙන් අපිට එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හේතුව ඕනතරම් සමාජයේ ගිහියා ඉන්නවා සමාජ සේවා කටයුතු වල යෙදෙන අය. අනුන්ට උදව් උපකාර කරන අය. ඒ වගේම තවත් නොයෙකුත් ආකාරයෙන් සමාජයේ සේවාවන් කරන අය බොහොම ඉන්නවා. ඉතින් එහෙමනම් අපි භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ඉඳගෙන මා සමග වැඩිහිටි හාමුදුරු එහෙම කියලා තියෙනවා මම නම් ඉස්තවිලෝ මම නම් පසුතැවිල්ලක් නැහැ. මම මෙච්චර කාලයක් දහම් පාසලක ගියනවා මම මෙච්චර කාලයක් ගුරු වෘත්තිය යෙදුනා. දැන් ඉතින් මම නිදහසේ ඉන්නවා. ඉතින් නිදහසේ ඉනවයි කියන එකෙන් අදහස් කරන්නේ බණ භාවනාවල කටයුතු වලදීලා ඉන්නවා කියන එක නම් වරදක් නෑ හොඳයි. එහෙම නැතුව අපේ විශ්‍රාම ගියන් පස්සේ ගිහි අය වගේ නිදහසේ දාන් ටික වළඳලා ඔහේ පොතපත කියවමින් ඉන්නවා නම් ඒ ටික ඇද්ද කියන එකත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. ඉතින් එහෙම වුණේ නැත්තම් මොකද වෙන්නේ? කල්ප ගාණකින් පෙරම් පුරලා පෙරම් පුරලා ඇවිල්ලා ලබාගත්ත මේ මනුස්ස ජීවිතය. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පවතින කාලෙදි ලබාගත්ත මේ උතුම් මනුස්ස ජීවිතයෙන් අපි ප්‍රයෝජන ගත්තයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම බොහොමත්ම අනුකම්පා සහගතව සහ මධ්‍යස්තව ඔබ හැම දෙනාගේම ජීවිතයේ මෙන්න මෙහෙම සකස් වුණොත් හොඳයි කියන මේ කාරණිය මත ප්‍රකාශ කරෝ මේ ධර්ම කාණ්ඩය හොඳින් හිතට ගන්න හැම කෙනෙක්ම මතක තියාගන්න අපිට බුදුරජාන් වහන්සේගේ දායාදයේ හිමි වෙන්නේ නම් සතර සතිපට්ඨානයේ පැත්තට ගියොත් පමණයි. ඒකට hina වෙන්න එපා, ඒක පහත් කරන්න එපා. අපි ගිහි පැවිදි හැම කෙනෙක් විසින්ම භික්ෂු භික්ෂුණී හැම කෙනෙක් විසින්ම සතිපට්ඨානේ දායද කරගත්තේ නැත්නම් අපි බුදුරජාන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෝ වෙන්නේ ඒ පිණිස ඔබ හැම දිනාගේම අවධානය යොමු කරන්න කියන මේ කාරුණික හැඟීම ඉදිරිපත් කරමින් මගේ ධර්මානුශාසනාවෙන් સમાપ્ત කරනවා තෙරුවන් සත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි මේ රැස් කරගත්ත පින් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ත්වං සදා ධර්මස්සවනානි සංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු ධර්මානුශාසනා ප්‍රවතු දේශකයාණන් වහන්සේ ශ්‍රී සුභතිපාල වංශහත්ජ විනයාචාර්ය මහා කම්මඨානාචාර්ය විනය විසරද කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේජින් මහනිකායේ මහානායක අතිපූජ්‍යපාද ඉඟුරුවත්තේ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය දුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයේ චිරජීවන ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම